නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් මේ මොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සැඟවුණු द्वේෂය. ඇයි මේ කාරණාව මේ තරම් වැදගත්කමින් අපි සාකච්ඡා කරන්නේ කියලා ඇහුවොත් අද අනන්ත අප්‍රමාණ කමඨාන් වඩන තපස්වරුන්ට පොඩ්ඩක් එයා මෙයා වෙන්න බෑ තරහා යනවා. භාවනා යෝගින් ඉන්නවා තමන් අදාගත්ත මානසිකත්වය තමන් නඩත්තු කරන ලෝකයට යම්කිසි බාධාවක් කිරියරයක් කරදරයක් එනවනම් වහාම කිපෙනවා. මේකට භාග්‍යතුන් වහන්සේ වචනයක් දේශනා කරන පටිගය කියලා. එහෙනම් මේ පටිගය කමටන් වඩන්න වඩන්න අඩු වෙන්න එපාය. ද්වේෂය ಗುಣධර්ම වැඩෙන්න වැඩෙන්න නිරෝධ වෙලා නැත්තටම නැති වෙලා යන්න එපාය. එහෙනම් අපගේ සාමාන්‍ය දෛනික ජීවිතවල ඒ තිබිච්ච මානසිකත්වයට වඩා මේ පටිගය වැඩි වෙනවා මේ द्वේෂය දවස පොඩ්ඩ පොඩ්ඩ ප්‍රගුණ වෙනවා එදා ලොකු දේවල් ඉවසගෙන දරාගෙන ඉන්න පුළුවන් වුණා අද මේ පුංචි දේවල් වලට අපි වහාම කිපෙනවා නම් ඒ කියන්නේ द्वේෂය කලින් තිබුණාට වඩා වැඩි වෙලා කියන එක නේද? ඉස්සර තිබුණාට වඩා පටිගය Taman තුල දැන් වර්ධනය වෙලා කියන එක නේද? එහෙනම් පටිගිය වඩන්න කමටහන් ලැබුණ නැත්නම් ද්වේෂය වඩන්න කමටහන් ලැබුණ නැත්නම් මේක වැඩුණේ කොහමද? පටිගිය කවදාවත් අපි වඩන්නෙම නැත්නම් ඒකට භාවනා කරන්නෙත් නැත්නම් ඒ පටිගිය අපි තුල තවම ශක්තිමත්ව පවතින්නේ කොහමද? මෙන්න මේ කාරණා තමයි ගොඩාක් භාවනා යෝගින්ට තපස්වරුන්ට වැරදෙන තැන්. එහෙනම් අපේ කමඨාන් තුලින් මේකෙන පටිගියත් වැඩෙනවා. මේ කියන द्वේෂය අපි නොදැනුවත්වම පෝෂණය වෙනවා. මෙන්න මේ කාරණාව නොදැනුවත්ව ඉතියාම අපි දන්නේ නැහැ අපට ඇයි තරහා යන්නේ කියලා. අපි දන්නේ නැහැ මේ පුංචි පුංචි දේවල් වලට අයි මෙච්චර අපි පටිගය ඇති කරගන්නේ ගැටෙන්නේ කියලා. එහෙනම් මේකට හේතුව තමයි අපි මේ කමඨාන් තුලින් द्वේෂයේ පටිගය වඩපු නිසා ඒ द्वේෂයේ පටිගය තුලින් අපට මේ වගේ මානසිකත්වයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අපි දන්නවා මෛත්‍රිය කරුණාව වඩන තාපසයාට මේ ලෝකයේ කුමක් කුරුම වෙනවද කියලා බැලුවාම ඒ සංස්කෘත ශ්ලෝකයක තියෙනවා ඉවසිලිවන්තයා පොළව උරුම කරගන්නවයි කියලා. එහෙනම් කන්තියට කුමක්ද ලැබෙන ප්‍රතිඵලය? මා පොළවේ උරුමය, සක්විති රජකම ලැබෙනවලු. පුංචි කාලේ අපට මතකයි ඒ යෝගාශ්‍රමයේ කියනවා පුතා ඉවසන්නට ඕනේ කුමක් හේතු නිසාද ඉවසිලිවන්තය ගොඩාක් ඉවසීම පුරුදු කරපු කට්ටිය තමයි කවදාද දවසක සක්විති රජ වෙන්නේ. මුළු මහා පොළවම උරුම කරගන්නවා. මුළු මහා පොළොවේම අයිතිය ලැබෙනවා. ඉවසිලිවන්තව සිටින්න මහා පොළොවේ අයිතිය ලැබෙනවායි කියලා අපට උගන්වනවා. අද අපට ඉවසීම නැති වෙනකොට ඒ නියතමානිකම, කීකරුකම, අවංකකම, යටහත්පාත්කම නැති වෙනකොට අපට පොළව උරුම වෙන එක කෙසේ වෙතත් මා පොළවේ ඉඳගන්න තැනක් ලැබෙන්නේ අපට මේ මා පොළවේ ජීවත් වෙන්න විවේක ගන්න ස්ථානයක් ලැබෙන්නේ මොකද්ද මේකට හේතුව කියලා බලනකොට ඒ ඉවසීම නැති නිසා අපට මේ මා පොළවේ පය තියලා ඉන්න කිසිම තැනක් නැහැ අපේ ජීවිතවල තියෙන ලොකුම අඩුව ලොකුම ප්‍රශ්නය තමයි මේ ඉවසීම ඇත්තාට මේ ලෝකේ හැමතැනම ජීවත් වෙන්න පුළුවන් ඉවසීම නැත්තාට මේ මාපොළවේ කිසිම තැනක ඉන්න බෑ ජේතවනාරාමේ අපි දන්නවා මේ දේවදත්ත තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේට ඉන්න බැරි වුණේ ඉවසීම නැති නිසා නේද මොනවා කරලා හරි මම මේ බුද්ධත්වයේ ගන්නවා මේ ශාසනය අයිතිය ගන්නවායි කියන ඒ නොහිවිසිලිවන්ත කම නිසා නේද එදා ඒ ශාසනයෙන් එයා නිර්පණු ලැබුවේ එහෙනම් අපිටත් අද ඉන්න හිටින්න නැතුව භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් අපි අද නිර්පණු ලබනවා නම් අපට ජේතවනාරාමෙන් යන්න සිද්ධ වෙනවා නම් ඒ යන්න සිද්ධ වෙන්නේ අපි තුල මේ කන්තිය නැති නිසා ඉවසීම නැති නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නොදැනුවත්ව වැඩෙන द्वේෂය මේ තපස්වරු අවබෝධ කළේ නැත්නම් ඒ द्वේෂය Taman තුල පෝෂණය වෙලා කවදරි දවසක මේ සංසාරේ ඉඳ හිටින්න තැනක් නැති වෙනවා අපට උපස්ථාන ලබන්න කෙනෙක් නැති වෙනවා අර පාවිච්චියෙන් තොරව එළියට දාන කුණු මල්ලක් වාගේ මිනිස්සු අපව සසරට එම නැත්නම් අහකට විසි කරනවා හේතුව අපි අසරණ වෙනවා මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්නට අවශ්‍යයි කොමක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩෙන මේ පටිඝය එම නැත්නම් ද්වේෂය කියලා බලනකොට අපි නොදැනුවත්ව අපි තුල මුලාවෙන් මේක වැඩෙන්නේ පුංචි කාලේ අපට තේරුණා මෙන්න මේ වගේ අඩුවක් තියෙනවා නාම රූප දිහා බලනකොට අනේ මම මේක දිහා බලනකොට මට මේ හැටි වෙලා නැති වෙලා මේ ජීර්ණ වෙලා යන එක නේද තේරෙන්න ඕනේ. අටගත්තා පැවතුනා ජීරණේ වුණා ඊටපස්සේ ඒවා විනාශ වෙලා යනවා මේ කාරණා හතරයි මම දකින්න ඕනේ නමුත් මේ මල් වල ලස්සන පේනවනේ ගස්කොළ වල ඒ විශාල ලස්සන ගතියක් අපට දැනෙනවනේ කොළවැඩි ගස්වල එවන දැනෙනවනේ. එහෙනම් අපිට අරක පේන්නේ නැතුව වෙන එකක් පේනකොට අර පේන දේ තුල පටිගයක් අටගන්නේ නැද්ද? මම මේකට අකමැතියි මම මේක දකින්න කැමති නෑ කියලා අපි ඒකට द्वेष කරන්නේ නැද්ද? බලන්න නොදැනුවත්ව द्वेषය අපි තුල වැඩ නැටි. මේක දැක්කා තරක දැක්කා ප්‍රශ්නයක් නෑ දැන් මේක සම්මාවෙන් දැක්කා දැන් මේක මිත්‍යාවෙන් පේනවා දෙකම දැක්කාම දෙකම සම්මාව නේද එහෙනම් සම්මාවට සාදු කියනවා මිත්‍යාවට අපි ගැටෙනවා එක ප්‍රතික්ෂේප කරනවා මේ ප්‍රතික්ෂේප භාවය තුළ ඒ අකමැත්ත තුළ द्वේෂය වැඩෙනවා දන්නේම නැතුව අපි පටිගිය පොඩ පොඩ පෝෂණය කරනවා කවදරි දවසක අපට මේ පටිගිය නිසා විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා द्वේෂය ඇත්තට හැම තැනම දුක ඇති වෙනවා ද්වේෂය ඇත්තාට මේ ලෝකයේ කිසිම තැනක ජීවත් වෙන්න බැරි වෙනවා. පටිගය ඇත්තාට මේ ලෝකයේ කිසිම දෙයක් ඔරොත්තු දෙන්නේ කිසිම සත්වයක් පුද්ගලයෙක් කොරොත්තු දෙන්නේ කිසිම නාමයක් රූපයක් කොරොත්තු දෙන්නේ කිසිම සංඥාවක් සංස්කාරයක් කොරොත්තු දෙන්නේ හේතුව පටිගය කියලා කියන්නේම ගැටුම නාම රූප පිළිබඳ ගැටුම ශබ්ද පිළිබඳ ගැටුම ගන්ධ පිළිබඳ ගැටුම, රස පිළිබඳව ගැටුම, ඉරියව් පිළිබඳ ගැටුම, සිතවිලි පිළිබඳ ගැටුම. එහෙනම් පටිගය කියලා කියන්නේ පුංචි පුංචි ඉරියව් වල පවා ගැටුම ඇති වෙනවා. පුංචි පුංචි සිතවිලි පවා ගැටුමක් ඇති වෙනවා. ඇයෙන හැම දෙයක් තුලින්ම ගැටුමක් ඇති වෙනවා. අපිට පේන සෑම රූපයක් තුලින්ම පුංචි පුංචි චලනයක පවා අපි තුල ගැටුමක් ඇති කරනවා මේක තමයි පටිගේ ස්වභාවය පටිගය කවුරුත් අපට පූජා කළා නෙමෙයි. පටිගය අපි විසින් හදාගත්ත දෙයක්. අපට පේන සෑම දෙයක් තුළින්ම අපි ප්‍රතික්ෂේප කරන ධර්මයක් තියෙනවා නම් ඒකාන්ත වශයෙන්ම නියතමානීය පිළිගන්න මම ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි ප්‍රතික්ෂේපය තුළින් මම පටිගයක් නිර්මාණය කරනවා එහෙම නැත්නම් ද්වේෂයක් වඩනවා ප්‍රතික්ෂේප කරන්නේ අකමැති නිසා නේද අකමැත්තර තමයි ද්වේෂය කියන්නේ අපෑදීමට තමයි द्वේෂය කියන්නේ. එකඟතාවයේ නැතිකමට තමයි द्वේෂය කියන්නේ. එහෙනම් මේ කියන ඒ අගුණ හැම දෙයක් තුළින්ම द्वේෂය නම් වඩන්නේ පෝෂණය කරන්නේ එහෙනම් අපි මේ කමඨාන තුලින් දන්නේම නැතුව द्वේෂයක් වඩනවා එහෙනම් පේන හැම දෙයක් තුළින්ම අපි සම්මාවෙන් දැක්කත් මිත්‍යාවෙන් දැක්කත් සෑම දෙයක්ම එක විදියට දකින්න අපි දක්ෂ වෙන්නට ඕනේ. එතකොටයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩෙන මේ द्वේෂය අද්වේෂය බවටපත් වෙන්නේ. හැම රූපයක් තුළම අපි द्वේෂයේ වඩමින් තමයි ජීවත් වෙන්නේ. අනේ මේ කෝපේ කවුද මෙතන තිබ්බේ? අතනනේ තියන්න ඕනේ කියනකොට දැන් द्वේෂයක් නෙමෙයිද මේ වඩන්නේ? ඇයි කෝපය අතන තිබ්බත් මෙතන තිබ්බත් දෙකම එකයිනේ. අතන තියලා පුරුදු වෙච්ච මම මෙතන නම් තියලා පුරුදු කරලා තිබුණේ දැන් මෙතන තිබුණාම නිසිතන වෙනව නේද? හැබැයි අතන පුරුදු කරපු නිසා මෙතන නිසිතන නෙමෙයි. හැබැයි මුලින් ඉඳලා මෙතනම නම් තියලා පුරුදු කළේ එහෙනම් තියලා තියෙන්නේ නිවැරදි තැන කියලා සන්තෝෂ වෙන්නේ නැද්ද? එහෙනම් අපි හදාගත්ත ලෝකයට යම් යම් ගැටලු ඇති වෙනකොට යම් යම් වෙනස්කම් ඇති වෙනකොට අන්න ඒක තුල පටිගිය වැඩෙනවා අපි දන්නේම නැහැ. අපි द्वේෂයට ගොදුරු වෙමින් පවතිනවා. මෙන්න මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. මේ දේ එතන තිබුණත් එකයි මෙතන තිබුණත් එකයි අර දේ අර විදියට තිබුණත් එකයි මේ විදියට තිබුණත් එකයි හැමදේම සම්මාවෙන් දකින්න පුරුදු වෙනවා සම්මාවෙන් දකින්න දක්ෂ වෙනවා එයා ඒකාන්ත වශයෙන්ම සම්මා දිට්ඨිය වඩන ආර්ය ශ්‍රාවකයෙක් එයා තුල වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සමහර තපස්වරු ඉන්නවා එයාට ප්‍රශංසා ලැබෙනවා නම් එයාට ගෞරව ලැබෙනවා නම් ಗುಣකතන කියනවා නම් එයා සන්තෝෂෙන් ඉන්නවා. ඒගොල්ල වෙනුවෙන් ඕනම දෙයක් පූජා කරන්න කැමති. හැබැයි යාගේ අඩුපාඩු කියනවා නම් දුර්වලකම් පෙන්නලා දෙනවා නම් වෙවුලනවා තරහා ගිහිල්ලා මොකද හේතුව මගේ අඩුපාඩු කියනකොට ආත්මගරුත්වය නැති වෙනවා. මගේ ගෞරවයට කැළලක් ඇති වෙනවා ඒ නිසා ගැටෙනවා දැන් වැඩෙන්නේ द्वේෂය නෙමෙයිද හොඳ කියනකොට ඒක සතුටෙන් පිළිගන්න පුළුවන් නම් නරක කියනකොටත් පිළිගන්න එපාය. හේතුව හොඳවල අයිතිකාරයත් මමයි, අඩුපාඩුවල අයිතිකාරයත් මමයි, නරකෙත් අයිතිකාරයා මමම නේද? එහෙනම් මගේ අඩුපාඩු කියනකොට මං කොච්චර නියතමානීව පිළිගන්න ඕනේද? අර හොඳ කෙනකොට සන්තෝෂයෙන් ඉනා වෙලා පිළිගන්නවා වාගේ මේකත් පිළිගන්න එපාය. ඒක නේද? අර කියන්නේ දුක සැප කියන ඒ අටලෝ දහම ලාභ අලාභ කියන අටලෝ දාම ඒ කියන්නේ අපට ප්‍රශංසා ලැබෙනකොට ලාභයක් තියෙනවා ඒතුව ගෞරවය කියන ලාභය තියෙනවනේ නින්ද අපකීර්තිය ලැබෙනකොට දැන් අලාභයක් තියෙන ඇයි අපි අගෞරවයටපත් වෙනවනේ එහෙනම් ලාභ අලාභ කියන අටලෝ දාමට තාම ගැටෙනවා නින්දා ප්‍රශංසා කියන අටලෝ දාමට තාම ගැටෙනවා දුක සැප කියන අටලෝ දාමට තාම ගැටෙනවා සෝතාපන්න වෙලා නැහැ කියනකට මේක තමයි සාක්ෂිය තවත් මිනුම් දණ්ඩක් ඕනේ නැහැ අටලෝ දාමට යම්කිසි කෙනෙක් ගැටෙනවා නම් ඒ ගැටෙන සත්‍යය තාම සම්මාවේ නැහැ එයා තාම ඉන්නේ මිත්‍යා ලෝකයේ තුල අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි මිත්‍යාවේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඇයි අපේ ජීවිතවල හටලෝ දාම පරිසම් දෙනවනම් හටලෝ දාමට කම්පා වෙන සිත ඒ මානසිකත්වය අපි තුල තියෙනවනම් තාම අපි ගැටෙනවා. අපි දන්නවා අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ දේවල් අපි පූජා කළා. අනන්ත අප්‍රමාණ දේවල් දන් දුන්නා, අත්හැරියා. බුදුහාඳුරෝ වෙනුවෙන් හැම දෙයක්ම අත්හැරලා සසුන්ගත වුණාට පස්සේ අපිට අයිතිව තිබිච්ච දේ තවත් කෙනෙකුට අයිති වෙනවා. අපගේ අයිතිය යටතේ තිබිච්ච දෙයක් තවත් කෙනෙක් පරිභෝජනය කරනවා තවත් කෙනෙක් භුක්ති විඳිනවායි කියලා දැනගත්තාම අපේ මස්පිඩු වෙවුලක් නැද්ද අපේ දූවරුවන්ගේ අයිතිය තවත් කෙනෙකුට ලැබිලා අපේ ඉඩම් වල අයිතිය තවත් කෙනෙකුට ලැබිලා අපේ බිරින්දෑවරුන්ට අයිතිය තවත් කෙනෙකුට ලැබිලා මෙන්න මේවා ඇහෙනකොට අපේ සිත කම්පා වෙනවා තාම අපි අටලෝ දාම තුල ඉන්නේ අපේ සිත තාම පුතුජන ස්වභාවය තුලයි පසු වෙන්නේ මෙන්න මේ දුර්වලකම් අපි නිවැරදි කරගන්න එපාය මෙච්චර කාලයක් ඉපදිලා ඉපදිලා දුක් විඳින්නේ මේ අටලෝ දහමට කම්පා වෙච්ච නිසා නේද? මට අවශ්‍ය වෙන්නේ නිවන පමණ නම් හැම දෙයක්ම අත්හරින්න ඕනේ නම් කවුරු කාටයි තුනත් අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මොන දේපල වල අයිතිය කවුරු මොනවා විදියට අයිතිවාසිකම් කිව්වත් අපට තියෙන ප්‍රශ්නය මොකද්ද? පුත්තා මත්ති ධනම්මත්ති ඉතිබාලෝ වියඤ්ඤති අත්තයි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං මේ ලෝකේ සම්පත් ඇත, භාර්යාව ඇත, දරුවෝ ඇත, හැම වත්කමක්ම ඇතයි කියලා පුතුජනයා කියනවලු. තථාගතයන් වහන්සේ අසනවා මේ ලෝකේ Tamanට Tamanවත් පීඩ වෙන්න බැරි නම් එයාට ඇති භාර්යාවක් කොයිද දරුවෙක් කොයිද සැප සම්පත් කොයිද Tamanට Tamanවත් පීඩ වෙන්න බැරි නම් එයාට ඇති ධනයක් මොකද්ද කියලා භාග්‍යතුන් වහන්සේ ආනවා මේකේ යථාර්ථය දැන්වත් අපි තේරුම් ගන්න එපාය. මට මගේ ලෝභය නැති කරගන්න බැරි නම්, මට මගේ ద్వේෂය නැති කරගන්න බැරි නම්, මට මගේ ලෝභයයි ద్వේෂයයි මෝහයයි නැති කරගන්න කිසිම දෙයක් තේරුම් ගන්න බැරි නම් මන් තුල තාම කෙලස් තියෙනවා තාම අගුණ තියෙනවා මේක නිවැරදි කරගන්න මට බැරි මට වස්තු තියෙනවා සම්පත් තියෙනවා අමුදරුවෝ ඉන්නවා මට ඉඩකඩම් තියෙනවා දේපල තියෙනවා කියන එක මොනතරම් අනුවණකමක්ද මේක මොනතරම් මෝඩකමේ උපරිමයක්ද මේ වගේ දුර්වලකම් වල නම් අපි ජීවත් වෙන්නේ මේවා නිවැරදි කරගන්නට අවශ්‍යයි මේවා අපි වඩන ගුණත් එක්ක වැඩිච්ච කෙලෙස් අපි නොදැනුවත් වඩාගත් අපේ අඩුපාඩු එහෙනම් අඩුපාඩු නිවැරදි කරගන්න තමයි අපි සසුන්ගත උනේ. හැබැයි මේ අඩුපාඩු නිවැරදි කරගන්න ගිහිල්ලා අපි තව තවත් අඩුපාඩු හදාගෙන අලුතෙන් එහෙනම් මේ වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි සම්මා දිට්ඨියේ මේ ලෝකේ දිහා බලනකොට බැරි වෙලාවත් අපි rahat වෙලා නැති නිසා අපේගේ ඇස් වලට මිත්‍යාව පෙනුනාම අපි වහාම ගැටෙනවා ආයි මේක පටන් ගත්තා ආයි මේ විදියට පේනවා ආයි මේ ගස් කොළන් වල වටිනාකම් පේනවා මිනිස්සුගේ ලස්සන තරුණකම් පේනවා රාගික දේවල් හිතෙනවා දේශදාගත දේවල් හිතෙනවා මේවා දකින්නකොට ලබා ගන්න භුක්ති විඳින්න ලෝභයෙන් දේවල් හිතෙනවායි කියලා අපි ඒවා නිරෝධ කරන්න ගැටෙන හැම මොහොතක් ගානේ නොදැනුවත්වම අපි අවබෝධ නොවීම අපි තුල දේශය නිර්මාණය වෙලා වැඩෙනවා පෝෂණය වෙනවා අපි දන්නේ නැහැ මේ තුල द्वේෂයක් වැඩෙන බව. ඒකේ ඇත්ත තමයි කවදාරි දවසක අපි වහාම කැළඹෙනවා නම් පුංචි පුංචි දෙයට කම්පා වෙනවා නම් දැන් අපට සාක්ෂියක් තේනවා මං ඇවිල්ලා ಗುಣධර්ම වඩනවා වඩනවා මෙච්චර තරහා යනවා කියන්නේ මේ ಗುಣධර්මත් එක්ක අගුණත් වැඩිලා එහෙනම් හද ඉඳලා අපි දකින මිත්‍යා වලට කම්පා නොවෙමු. මිත්‍යාවෙන් පේන බව දැනගෙන 100ෙන් ඉඳෙමු. ඇයි සම්මාවෙන් දකින එක සන්තෝෂ වෙන්න පුළුවන් නම් මිත්‍යාවෙන් දකින එක සන්තෝෂයෙන් පිළිගන්න එපාය. එක මිනිසෙක් හිටියා සිල් ගන්න මිනිසෙන් දස සිල් ගන්න උපාසකෙන් ඒ ගමේ බීබද්දෙක් හිටියා. ඒ බීබද්දට හැමදාම බනිනවා. මේ මිනිස්සු හැමදාම සුරාව ඇසිරෙනවා. මේ මිනිස්යාගේ මිනිසත් භවය කෙලසනවායි කියලා හැමදාම බනිනවා, දොස් කියනවා. ඒකට හේතුව තමයි ඒ බීබද්දා ඒ උපාසක මාත්‍යාගේ පුතා. තරුණ කාලේ පුංචි ළමයි ඉන්න කාලෙම බොණ්ඩ පටන් ගත්තාම කවදාරි මේ මිනිස්සයා ලෙඩ වෙලා ඉන්ද්‍රියන් දුර්වලලා මැරෙනවා අර දරුවා අසරණ වෙනවායි කියලා මේ උපාසක මාත්‍යා හැමදාම බයිනවා එක දවසක් ඒ බීබද්ද පුතා වෙරිමරගාතෙන් ආනවා අනේ පින්වත් තාත්තේ දැන් සිල් ගන්නවා හැමදාම බීබද්දන්ට බයිනවා හැබැයි මං සිල් ගන්නෑ කවදාවත් බොන්න නැතුව ගෙදර ඇවිල්ලත් නෑ හැබැයි මම එක බීබද්දයකටවත් මං බැනලා නෑ බලන්න මන් ළඟ තියෙන ගුණේවත් ඔයාලා ළඟ නෑනේ ඔයාට එක බීබද්දයි පේන්නේ. හැබැයි ඒ බීබද්දටවත් බනින්න නැතුව ඉන්න ඔයා දක්ෂ නෑ. හැබැයි තැබෑරුමේ මට 100ක් 150ක් විතර හම්බෙනවා. හැබැයි එකෙකුටවත් මං දොස් කියන්නේ එක වචනයක්වත් කියන්නේ මගේ ළඟ තියෙන ගුණවත් ඔයා ළඟ නෑනේ. එතකොට තමයි ඒ උපාසක මාත්‍යාට තේරුම් ගත්තා අනේ මෙච්චර සිල් ගන්න මගේ ළඟ තියෙන අඩුපාඩු අර දුස්සීලිය ළඟ නෑනේ බීබද්දෝ අපට වඩා ශ්‍රේෂ්ඨයිනේ. දවසකට බීබද්දෝ 150ක් අම්බෙලා එකෙකුටවත් බනින්න නැත්තම් මට අම්බෙන්නේ එකම එක මිනිසයයි. ඒ මිනිසයාට පැය ගාණක් බයිනවා නම් මම ගත්ත සීලය මොකද්ද? මන් තුල මොකවත් වැඩිලා නැහනේ. එයා කලකිරිලා ගිහිල්ලා පැවිදි වුණා. එහෙනම් ඒ පැවිදි වෙච්ච ඒ හාමුදුරුව පැවිදි වෙලා බණට කියනවා මම පැවිදි වෙන්න මට කලකිරෙන්න හේතුව මෙන්න මේකයි මෙන්න මේ කාරණාව තුළයි මම දැනගත්තේ කොච්චර සිල් ගත්තත් ඒ සිල් ප්‍රත්‍යක්ෂ වෙලා නැත්නම් අපි තුල ඒ කියන කාරණාව පවතින්නේ දැනුමක් වශයෙන් කමඨාන මොනතරම් තේරුණත් වැඩක් නැහැ ඒක ප්‍රත්‍යක්ෂ කරන තාක්කල් පවතින්නේ දැනුමක් වශයෙන් භාවනාව මොනතරම් වැඩුවා තේරුම් ගත්තත් වැඩක් නැහැ. ඒ භාවනාව තුළින් මාර්ගඵල ලැබෙනකන් ඒ භාවනාව පවතින්නේ දැනුමක් වශයෙන්. මේ මෝඩකම කරන්න එපා. මේ අඩුපාඩුව තව තවත් දියුණු කරන්න එපා. මේ දුර්වලකම් හදාගන්න කියලා තමන්ගේ ජීවිතය අත්දැකීම බණට දේශනා කරනවා ඒ පින්වත් ස්වාමින් වහන්සේ තේරුම් ගත්තා මෙන්න මේ විදියටයි මිනිස්සු දුර්වල වෙන්නේ මේ විදියටයි Taman තුළ අඩුපාඩු නිර්මාණය වෙන්නේ <coughs> අපේ ජීවිතවල තනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් තියෙනවා අඩුපාඩු තියෙනවා ඒවා හදාගන්නට ඕනේ <coughs> ඇයින හැම වචනයක් තුලින්ම අපි සම්මාව දකින්න උත්සාහ කරනවා හැබැයි සම්මාව දකින්න උත්සාහ කරනකොට තරහා යනවා නම් ඒ හැම මොහොතක් තුළම පටිගයක් නේද වර්ධනය වෙන්නේ. හැම වචනයක් ඇයෙනකොටම ඒ වචන තුලින් අපේ හේතුඵල දාම අපට පේන්නේ නැත්නම් කර්ම කර්මඵලයේ පිළිබඳ අවබෝධය අපට ඇති වෙන්නේ නැත්නම් ඒ සෑම ඇසීමක් තුළ, ශබ්දයක් තුළම අපිට නිර්මාණය වෙන්නේ පටිගයක් නෙමෙයිද? ඒ පටිගය තුලින් සංගවිච්ච द्वේෂයක් සංවර්ධනය වෙන්නේ නැද්ද? කවදාරි දවසක හින්ද හිටින්න තැනක් නැතුව අසරණ වෙනකොට තමයි අපිට තේරෙන්නේ අනේ මට මෙච්චර තරහා යනවද? මේක එකපාරට වෙච්ච එකක් නෙමෙයි ක්‍රමානුකූලව වර්ධනය වෙලා සංවර්ධනය වෙලා පෝෂණය වෙලා නිර්මාණය වෙච්ච द्वේෂයන් අපේ චර්යාවල ඉතුවක්කාරකම උඩඟුකම ආංකාරකම තුලින් ද්වේෂයක් නෙමෙයිද මේ වැඩෙන්නේ අනිත් අය කවුද මාව දඬ මට ඕන විදිහට මම හැදෙන්නේ කියන තුලෙන් වැඩෙන්නේ द्वේෂයක් නෙමෙයිද? බුදුහාඳුරෝ කියන විදිහටවත් එකඟ වෙලා නැහනේ. එතන පටිගයක් නෙමෙයිද හැදෙන්නේ? එහෙනම් අපේ දුර්වලකම් નિවැරදි කරගන්නට ඕනේ මේ වගේ අඩුපාඩු අනන්තයි අප්‍රමාණයි අපි ලබාපු මිනිසත් භවය තුල දැන්වත් මේවා තේරුම් අරගෙන નિවැරදි කරන්නේ නැත්නම් තවත් කී වතාවක් ඉපදෙන බලාපොරොත්තු වෙනවද මේවා අදා ගන්න එහෙනම් අපේ චර්යා හිරියව් හැම දෙයක් තුළින්ම සම්මා කම්මන්තේ වැඩෙන්න ඕනේ. හැබැයි මිත්‍යා කම්මන්තේ තුළින් ද්වේෂයක් ඇදෙනවා. ඒක තුළින් පටිගයක් ඇදෙනවා. කිසිම කෙනෙකුට එකඟ නැහැ. කවුරු හරි කමඨාන් දෙනවට එකඟ නැහැ. බුද්ධ ශාසනයේ විනයට එකඟ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට එකඟ නැහැ. අපට ඕන විදිහට ජීවත් වෙන්නේ. හිතන හිතන විදිහට අපි ජීවත් වෙන්නේ. ආවද අදාසක් ඒකට අනුව තීරණය ගත්තා. කිසිම මොහතක වෙනස් කරන්නේ නැහැ. නියතමා හානි වෙන්නේ දුර්වලකම තේරුම් අරගෙන ඒ අඩුව හදාගන්න හිතන හිතන හැම විදියටම කටයුතු කරනවා හැම විදියටම ඇසිරෙනවා මේ හැම දෙයක් තුළම පෝෂණය වෙන්නේ පටිගයක් නෙමෙයිද එහෙනම් සම්මා කම්මන්තයයි වඩන්නාවේ දැන් වඩන්නේ පටිගයේ द्वේෂය දන්නේම නැතුව කෙලෙස් පෝෂණය කරලා කෙලෙස් අඩලා പ്രേත භූත ලෝකවලට ගින් ඉපදෙන්න නේද මේ වෑයම් කරන්නේ සතර අපායේ උරුමය ගන්න සතර අපායේ ඉමිකම ගන්න නේද මේ මහන්සි වෙන්නේ එහෙනම් මේ දුර්වලකම් නිවැරදි කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුලවත් රාත්‍තලා පිරිණිවන් පාන්නට වැඩ කරමු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සැඟවිලා වැඩෙන මේ द्वේෂය අද්වේෂය බවට පත් කරගනිමු මේ වගේ දුර්වලකම් අපි තුල තවත් තවත් නොපවතින සීය පවත්වමු මේ වගේ දුර්වලකම් තවත් ඇති නොවෙන්න නිර්මාණය නොවෙන්න ඒ හැම අඩුපාඩුවක්ම දුර්වලකමක්ම නිවැරදි කරගනිමු හැම චෛතයක් තුළින්ම දේශසාගත දෙයක් ඇති වෙනකොට, ලෝභසාගත දෙයක් ඇති වෙනකොට, රාගික දෙයක් ඇති වෙනකොට අනේ ආපෝ ඒ රාගය ඇති වුණා, පෙර මාගම මතක් වෙනවා, රාගය අවිස්සෙනවායි කියලා කම්පා වෙනවා. ඒක නැති කරගන්නවා. ඒගොල්ල කරපු ද්‍රෝහිකම් තියෙනවා නම්, ඒගොල්ලන්ගේ අඩුපාඩු තියෙනවා නම්, ඒවා මතක් කරලා මතක් කරලා අපාස කරලා නිඳා කරලා අර රාගයත් එක්ක යව එලවලා දාන්නේ නැද්ද? නැවත එයා තුලින් රාගයක් ඇති නොවන විදියට එයාගේ අඩුපාඩු මෙනෙහි කරලා කරලා මෙනෙහි කරලා අර රාගය නැති වෙන්නම ඒ द्वේෂයෙන් එයාට පාර දෙන්නේ නැද්ද? ඒ හැම මොහොතක් තුළින්ම රාගය ඇති වෙච්ච බව දැනගෙන 100න් ඉන්න ඕන අපි ඒ රාගය නැති කරන්න අපි දැන් द्वේෂයක් වැඩුවා නේද? द्वේෂය තිබුණා තිපදෙනවා, රාගය තිබුණා තිපදෙනවා. එහෙනම් ඉපදීම නවත්තලා නැහැ. ඉපදීම නවත්තනවායි කියලා ඒක නවත්තලා තවත් තැනකින් ඉපදීමක් අදාගෙන එහෙනම් ලෝභය ඇති වෙනකොට ලෝභය නැති කරනවායි කියන අදහසෙන් ඒ ලෝභයට පටිගයක් ඇති කරගෙන නැවත නැවත ලෝභය තුලින් ද්වේෂයක් නිර්මාණය කරනවා ජීවිත කාලෙම අපි මේ වඩන ಗುಣධර්ම හැම එකක් තුළින්ම ද්වේෂයක් නිර්මාණය වෙනවා ඒ හැම දෙයක් තුළින්ම කෙලෙසයක් නම් නිර්මාණය වෙන්නේ මේ අඩුව අපි හදාගන්නට ඕනේ මේ වගේ දුර්වලකම් අපේ ජීවිතේ පවතිනවා ඒ කියන දුර්වලකම් හැම එකක්ම නිවැරදි කරන්න නියතමානි වෙන්නට ඕනේ එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි කතා කරන හැම වචනයක් තුළින්ම අපි තවත් කෙනෙක් එලා දකිනවා නම් තවත් කෙනෙක් අපහසුතාවයට පවත්පත් වෙනවා නම් තවත් කෙනෙක්ගේ චරිතය ඝාතනය කරනවා නම් හැම තැනම අපි වඩන්නේ පටිගය නම් ඒ හැම දෙයක් තුළින්ම ද්වේෂය සංවර්ධනය වෙනවා අපි තුල ද්වේෂය වැඩෙනවා එක පුංචි තාපසයෙක් හිටියා අවුරුදු 3යි එයාට ආශ්‍රමයේ අපෙත් එක්ක පුණුව ලබන තාපසයා ඒ තාපසයා ඇවිල්ලා පත්කඩේ ඇල්ලලා නව වැඳුමක් වැඳා ඒ ගුරුවරයාට එතකොට ආචාර්යන් වහන්සේයාගෙන් ආනවා දරුවා ඇයි නව වැඳුම් වඳින්නේ මොකද්ද කාරණාව කියලා ඇහුවාම මට කාරණාවක් තියෙනවා කෙනෙක් පිළිබඳව කියන්න ස්වාමිනී මට ඒ කාරණාව කියන්න අවසරද කියලා ඇහුවාම අවසරයි කියලා කිව්වාම නැකිටලා යන්න ගියා ආචාර්යින් වහන්සේට ලොකු කම්පාවක් මේ පුංචි දරුවා නව වැඳුම් වැඳලා ආශිර්වාදයකුත් අරගෙන ඒ අවසරෙත් අරගෙන යන්නේ කොයිද කියලා අහනකොට ඒ දරුවා කියනවා ස්වාමිනී ඒක ආන්න ඔබ වහන්සේ අවසර දුන්නා හැබැයි ඒ කාරණාව කියන්නේ අසෝලා සම්බන්ධයෙන් එයා පිළිබඳව කාරණාව කියන්නේ එයාගෙන් අවසර ගත්තේ නැහැ. මම ගිහලා එයාගෙන් අවසර අරන් එන්නේ කිව්වාම ගුරුවරයා ආසනෙන් නැගිටලා කල්පනා කළා මේ පොඩි එකාට වඳින්න වටිනවා. මේ අවුරුදු තුනේදී මේ තරම් අවබෝධයක්ද කියලා පස්සෙන් ගිහිල්ලා බලනකොට ගිහිල්ලා ආනවා ඔයා මගේ ඒ පුංචි කාරණාව ගත්තා මොකද්ද මගේ මේ මෙතන තිබිච්ච පොඩි පණිට්ටුවක් තිබුණා ඒක මගේ අවසරයක් නැතුව ගත්තා ඒක වැරදි ඒක ඔයා ගත්ත එක වැරදි ඒක මට නැවත ඕනේ ඒ අඩුව මට ආචාර්යින් වහන්සේට කියන්නට ඕනේ ඔයාගේ අඩුව මට එතන ආචාර්යින් වහන්සේට කියන්න අවසරයිද කියලා ඇහුවාම එයා ඒ පණිට්ටුව නැවත දීලා කියනවා අවසරයි කියන්න මම අවසර දෙනවා මගේ අඩුව ආචාර්යින් වහන්සේට කියන්න කියලා පරිසරය දුන්නාම පණිට්ටුව ගිහිල්ලා තියලා ඇවිල්ලා කියනවා පින්වත් ස්වාමිනේ ඒ කාරණාවට අවසරය ගත්තා මගේ දොරකඩ තිබිච්ච පණිට්ටුව අරන් ගියා අන්න අසුවලා එයාගේ අඩුව කියන්න මම එයාගෙන් අවසර ගත්තා මේ අවසර දුන්නා ඒ නිසා මං අනිත් අය ගැන කේලම් කියනවා නෙමෙයි දොස් කියනවා නෙමෙයි මේක අවසරය ඇතුව කියන්නේ එයා ඒක ගත්තා මේක අවසර ගන්නකොට ඒ අඩුව එයාට තේරිලා මේක නොදැනුවත්ව මම මේක කළේ කියලා පණිට්ටුව නැවත දුන්නා ස්වාමිනේ ඔබ වහන්සේට ඒක කියන්න අවසර දුන්නාට ගොඩාක් ගුරුවරෙන් එයාගෙන් අවසර ගත්ත එයාත් මට අවසර දුන්නා කාරණාව ඉවරයි කිව්වාම ගුරුවරයා එදා කිසිම පාඩමක් කළේ නැහැ එයාගේ කාමරයට ගිහිල්ලා ආන්සිපුට ඉඳගෙන කල්පනා කරනවා මේ වගේ ශ්‍රේෂ්ඨ අය මේ ලෝකේ ඉපදෙනවද මේ වගේ ශ්‍රේෂ්ඨ අය මගෙන් කමටහන් ගන්නවා මේ අයට කමටහන් දෙන මටවත් මෙච්චර ಗುಣ නැහැ මමත් නැවත තපස් රැකලා ಗುಣධර්ම වැඩි කරන්නට ඕනේ මේ පුංචි දරුවෝ දෙවිවරුන්ගේ ಗುಣධර්මට වඩා සීමාවෙන් ඉක්මවලා ගිහිල්ලා එහෙනම් ඒ වගේ තපස් ආරාමවල අවුරුදු 3ක් 4ක් වෙන පුංචි දරුවෝ තවත් කෙනෙක් ගැන අඩුවක් කියන්න, තවත් කෙනෙකුට නිନ୍ଦා අපාසයක් කරන්න, මේ මේ චෝදනා මං කරන්න ඔබ වහන්සේගෙන අවසරයිද? ඔබ වහන්සේගේ අඩුව මට කෑගාලා කියන්න අවසරයිද? ඔබ වහන්සේගේ දුර්වලකම ගුරුවරයාට කියන්න අවසරයිද කියලා අපි කවදාවත් ගන්නෙ නෑ අවසරයක්. අපි කිසිම අවසරයක් නැතුව උන්වහන්සේලා ගැන දොස් කියනවා, කේලම් කියනවා, අපාස කරනවා, නිନ୍ଦා කරනවා කරනවා අඩුපාඩු හැමතැනම කිය කිය ඇවිදිනවා අර පුංචි ළමයාට තියෙන අවබෝධය අපට නෑ නේද අවුරුදු 3 ළමයාට වැඳලා කමටන් ගන්න තරම් අපි දුර්වල නේද ඒ පුංචි ළමයි අපට වඩා මොනතරම් ශ්‍රේෂ්ඨද අපේ දුර්වලකම් මෝඩකම් දැන්වත් අපි හදාගන්න එපාය කෙනෙක්ගෙන් අපට අකටයුත්තක් වුණා නම් ඒක කාට හරි කියනවා නම් අනේ ස්වාමිනේ ඔබ වහන්සේගේ මට අකටයුත්තක් වුණා ඔබ වහන්සේගේ මෝඩකම නිසා ඔබ වහන්සේ කරපු ඒ අපාසය නිසා මං කැළඹුණා ඒක මට ආවලාට කියන්න අවසරද ඔබ වහන්සේගේ ඇසිරීම නිසා මට තරහා යනවා ඒ ඇසිරීමේ දුර්වලකම් ගුරුවරයාට කියන්න අවසරද කියලා අපි කවදාවත් අඩුපාඩු තියෙන කට්ටියගෙන් අවසර ගන්නෑ එහෙනම් අපි අවසර නැතුව කිව්වම අදින්නා දාන නේද අපි ඒ අයගේ අවසරය නැතුව ඒ අයගේ චරිතය ඝාතනය එකලාම පානාතිපාතා වෙන්නේ නැද්ද? කෙනෙකුගේ අඩුවක් එයාගේ අවසරේ නැතුව කිව්වාම ඒ අයට අපහාසයක් නින්දාවක් නෙමෙයිද කරන්නේ? අනුපවාදෝ අනුපගාතෝ පාතිමොක්කේච සංවරෝ කියන පාතිමොක්ස සීලය නෙමෙයිද මේ කඩන්නේ? එහෙනම් අපට අවසර නැහැ කෙනෙකුගේ අඩුව තව කෙනෙකුට අවසරයක් නැතුව කියන්න. අපට අවසර නැහැ කෙනෙකුගේ දුර්වලකම තව කෙනෙකුට කියන්න. හේතුව බෝධිසත්වරු කවදාරි දවසක තුන්තරා බෝධියකින් පිරිනිවන් පානවා. ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පසේබුදු වෙලා සම්මා සම්බුද්ධ වෙලා ඒගොල්ලෝ පිරිණිවන් පානවා බෝධිසත්වරුන්ගේ චරිත ඝාතනය කරන්න අපට අවසර නැහැ බෝධිසත්වරුන්ගේ දුර්වලකම් තව කෙනෙකුට කියන්න අවසර නැහැ බෝධිසත්වරු අගෞරවයට පත් කරන්න ශාසනයේ කිසිම තැනක විනයෙන් අපට අවසර ලැබිලා නැහැ මේ විනයවත් දන්නේ නැත්නම් මේ ප්‍රතිපත්තිවත් අපට තේරිලා නැත්නම් මේ කියන ಗುಣධර්මවත් අපිට වැඩිලා නැත්නම් අපි මොන තපස්වරද අපි ගියට වඩා අන්තයි අපි දුර්වලයි අපි තුල ಗುಣධර්ම වෙනුවට කෙලෙස් වැඩිලා තියෙන්නේ අපි ಗುಣධර්ම වඩන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඇවිල්ලා අනාර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩිලා තියෙන්නේ උදේ ඉඳලා රෑ වෙනකන් අනුන්ගේ අඩුව දකිනවා උදේ ඉඳලා රෑ වෙනකන් පටිගය නිර්මාණය කරගෙන පුංචි පුංචි දේවල් පේනකොට ගැටෙනවා ඇයෙනකොට ගැටෙනවා දැනෙනකොට සිතෙනකොට ගැටෙනවා උදේ ඉඳලා රෑ වෙනකන් නිදා ගන්න නැතුව අසවලා මේම කළා අසවලා මේම කිව්වා අසවලා මේ විදිහට ඇසුරුනායි කියලා කොට්ට පැදුරු ඇමරිකාගෙන දත්මිටි කාගෙන අපි මේවා කල් කල්පනා කරගෙන මේවා තුලින් ගැටි ගැටි විරිත්තා නැද්ද? අපි මේවා තුලින් ලේ කුපිත කරගන්න නැද්ද? එහෙනම් එයා ගැන මේ විදිහට කල්පනා කරන්න, එයා පිළිබඳව මේ විදිහට කර්ම හදන්න, එයා පිළිබඳව මේ විදිහට සිතන්න අපි එයාගෙන් අවසර ගත්තද? එයාගේ අවසරයක් නැතුව මෙහෙම සිතුනම එයාට කර්ම හැදෙනවා නේද? එයාට කර්ම හදලා දෙන්න අවසර ගත්තද? එහෙනම් අපි ගිහිල්ලා ඒ පින්වත් ස්වාමීන් වහන්සේට පත්කඩේ එලලා අනේ පින්වත් ස්වාමිනේ ඔබ වහන්සේගේ ඇසිරීම නිසා මට පොඩ්ඩක් පටිගයක් තියෙනවා. ඔබ වහන්සේට හොඳට බනින්න හිතෙනවා. හැබැයි වචන වලින් නෙමෙයි මං කොටියට ගිහලා සිතින් බනින්නම්, නිඳා කරන්නම්, අපහාස කරන්නම්, ඔබ වහන්සේ විවේචනය කරන්නම්. ඒකට මට අවසර දෙනවද කියලා නීති අනුකූල අවසරය අරගෙන සිටුවා ඒකට අපට අවද්ද සඳ නැහැ. එහෙම නැත්නම් අවතක් වෙලා තියෙනවා. එයාගේ අවසරේ නැතුව එයාව අගෞරවයට පත් කරලා, එයාගේ අවසරේ නැතුව එයා විවේචනය කරලා, එයාගේ අවසරේ නැතුව එයා ජනතාව අපාසයටපත් කරලා එහෙනම් මේ විදිහට අපේ අගුණ දවස ගානේ වැඩි වෙනවා අපගේ පටිගේ දවස ගානේ වැඩි වෙනවා අපගේ දවස දවස ගානේ द्वේෂය පෝෂණය කරනු ලබනවා. ඇයි තපස්වරු වෙලා මේ වගේ දුර්ලකම් තේරුම් ගන්න නැත්තේ? මේ වගේ අඩුපාඩු නිවැරදි කරගන්න නැත්තේ? ජීවිත කාලය පුරාවටම මේ වගේ අඩුපාඩු අනන්ත අප්‍රමාණ අපි පෝෂණය කරගෙන නඩත්තු කරගෙන තමයි ජීවත් වෙන්නේ. සිතවිලි වල පවා අනන්ත අප්‍රමාණ මේ වගේ අඩුපාඩු තියෙනවා. හැම චෛතසිකයක් තුළම පටිගය නිර්මාණය වෙනවා ඒ පටිගය තුළ द्वේෂයකුත් ඇදෙනවා. හැම චෛතසිකයක්ම ප්‍රතික්ෂේප වෙනවා ඒ ප්‍රතික්ෂේප වෙන සෑම සිතවිල්ලක් තුළම द्वේෂය නිර්මාණය වෙනවා. දකින්න අකමැති වෙන හැම දෙයක් තුළම द्वේෂය තියෙනවා. අපි කෙනෙක් දකින්න අකමැති නම් ඒ ඒ අකමැත්ත තුල වැඩෙන්නේ द्वේෂය. කෙනෙක් එක්ක ඇසුරු කරන්න කැමති නැත්නම් ඒ කැමති නැති භාවය තුල ඇති වෙන්නේ द्वේෂය, වැඩෙන්නේ द्वේෂය. කෙනෙක් එක්ක ඉන්න අකමැති නම් ඒ අකමැත්ත තුල වැඩෙන්නේ द्वේෂය. සේනාසනයට අකමැති නම් ඒ අකමැත්ත තුල තියෙන්නේ द्वේෂය. අපි පෞල් ජීවිතයක් ගත කරනවා නම් අකමැත්තෙන් දැන් දවස ගන්න පෝෂණය වෙන්නේ द्वේෂය නෙමෙයිද? උයලා දෙන කෑම කන්න බෑ. අදලා දෙන තේ ටික බොන්න බෑ. ළඟ හාන්සියලා ඉන්නවට කැමති නෑ. කතා කරනවට කැමති නෑ. නැහැ. ළඟ ඉඳ ගන්නවට කැමති නැහැ. දැන් හැමතැනම තියෙන්නේ द्वේෂය කියලා අපට තේරෙන්නේ නැද්ද? එහෙනම් මේ හැමතැනම අපි වඩන්නේ द्वේෂය. හැමතැනම නඩත්තු කරන්නේ द्वේෂය. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සම්මා දිට්ඨියෙන් දකින්නට ඕනේ. සම්මා වායාමයෙන් දකින්නට ඕනේ. සම්මා කම්මන්තයෙන් ජීවත් වෙන්න ඕනේ. සම්මා වාචාවෙන් කතා කරන්නට ඕනේ. සම්මා සතියෙන් සිතන්නට ඕනේ. හැබැයි මෙතන හැමතැනම තියෙන්නේ द्वේෂ සාගත දිට්ඨිය, द्वේෂ සාගත ශ්‍රවණය, द्वේෂ සාගත කතා චර්යා, දේශසාගත චර්යා, දේශසාගත මානසිකත්වය. එහෙනම් හැමතැනම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙනකොට දේශසාගත අනාර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩෙනවා. ඇයි මේ පුංචි දේවල් තේරුම් ගන්න බැරි අපට මේ තරම් දුර්ලභ ගන්නේ දුර්ලභ වෙච්ච මේ වගේ දුර්වල මානසිකත්වයක් තියෙන මිනිස්සුත් භවයක්ද අපට ලැබිලා තියෙන්නේ. මේ දුර්වලකම් අපි નિවැරදි කරගන්නට ඕනේ. මේ අඩුපාඩු දැන් මේ වෙනකොටත් අපේ ජීවිතයේ තියෙනවා නම් මේවා નિවැරදි කරගන්නට ඕනේ. හවංකව නියතමානිය පිළිගන්න හිතන්න මම දෛනිකව द्वේෂය වඩන පටිගය වඩන තාපසේ අනේ පින්සිදු වේවා අද ඉඳලා මේ තේරුන ඒ අඩුපාඩුකම් මන් නිවැරදි කර ගන්නවා ඒ දුර්වලකම් මන් අදා ගන්නවා අද ඉඳලා හැම දෙයක්ම සම්මාවෙන් දකිනවා අද ඉඳලා ගැටෙන්නේ නැතුව ලෝකය දකින්න පුරුදු වෙනවා අද ඉඳලා පටිගයෙන් තොරව ශ්‍රවණය කරන්න පුරුදු වෙනවා අද ඉඳලා පටිගයක් නැතුව හැමොත් එක්කම ජීවත් වෙන්න පුරුදු වෙනවා පටිගයක් නැතුව පරිභෝජනය කරන්න පුරුදු වෙනවා පටිගයක් දෙයක් නැතුව ඒ හැම දෙයක්ම සිතන්න පුරුදු වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරක් මම වඩනවා මේක තුලින් කිසිම කෙලෙසයක් වඩන්නේ කිසිම අගුණයක් වඩන්නේ කිසිම මොහොතයක මම පටිගයක් ඇති කරගෙන මම මේ තුලින් द्वේෂයක් නිර්මාණය කරගන්නේ කියලා නියතමානිව දියුරුම් දෙන්න බුද්ධ ධම්ම සංඝ කේන තිසරණේ ඉදිරියේ ඒ තුනුරුවන් ඉදිරියේ පොරොන්දු වෙන්න අදේ ඉඳලා නිවැරදි සම්මාව වඩනවා අදේ ඉඳලා නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා මේ ලබා ආපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිණිවන් පානවායි කියලා අපි හැමෝම අදෙන්දලා තීරණය කරමු අපි හැමෝම අද ඉඳලා අදිස්ථාන කරමු අපේ දුර්වලකම් නිවැරදි කරගන්නවා අපේ අඩුපාඩුකම් අපි අදා ගන්නවා මෙච්චර කාලයක් අපි මෝඩියෝ වාගේ ගස්ගල් වල ඇපිලා ඇපිලා ගමන් ගන්න හන්දියෝ වාගේ පාරේ තියෙද්දි කැලෑවල් වල ගමන් කරන උම්මත්තකියෝ වාගේ අපි මේ ගමන ගියා මේ ಗುಣ වැඩුවා භාවනා කියලා ඒක තුලින් අපි වඩලා තින්නේ මේවා තමයි කමඨං කියලා වඩලා තින්නේ කෙලෙස් තමයි ಗುಣධර්ම කියලා වඩලා තින්නේ අනාර්ය දේවල් තමයි මේ කියන දුර්වලකම් නැවත කවදාවත් ජීවිතේ නොකරමු මේ වගේ අඩුපාඩු නැවත නිර්මාණය නොකරමු අපි තථාගතයන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ දේශනා කරපු නිර්වාණ ධර්මයේ ඉදිරියේ රාත් වෙලා පිරිනුවම් පාපෝ මා සංඝරත්න ඉදිරියේ අපි හැමෝම ප්‍රාර්ථනාවක් කරමු අපි නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා නිවැරදිව මේ කමඨාන පුරුදු පුහුණු කරලා අපේ දුර්වලකම් හැම දෙයක්ම ලබාගෙන මේ අඩුපාඩු ටික නිවැරදි කරගෙන හදාගෙන මේ ලබාපු මිනිසත් භවය තුළ ඒ ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිණිවන් පානවා මගේ දුර්ලකම් හැම එකක්ම දැම්මට තේරෙනවා මගේ අඩුපාඩු හැම එකක්ම තේරෙනවා ಗುಣ වැඩෙනකොට වැඩෙන අගුණ ටික මට දැන් තේරෙනවා හැම දුර්ලකමක්ම නිර්වාණය වෙන ඒ ක්‍රමවේදය දැම්මට පෑදෙලි හැම දෙයක්ම නිවැරදි කරන්න මොතෙන් මොත මේ අඩුපාඩු නිවැරදි කරන්න පැයෙන් පැයට Taman තුල තියෙන අඩුපාඩු හදලා නිවැරදි කරලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්න මේ ධර්මයේ ශ්‍රවණය කරන මොතේ ඉඳලාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නට ඕනේ. පැය 24 24ට මාර්ග ඵලයේ ඵලයේ ලැබෙන්නට ඕනේ. සෙනෙයක් පාසා සෙනෙයක් පාසා ಗುಣධර්ම වැඩිලා ඒවා ඵල බවටපත් වෙන්නට ඕනේ. ඒ කාන්ත වශයෙන්ම රාත් වෙන්නට ඕනේ. නැවත උත්පත්තිය, ජාතිය, ජරාව, භවයක් කිසිසේත්ම නිර්මාණය කරන්න එපා. ඒම උත්පත්තියක් ලබන්න බලාපොරොත්තු වෙන්නත් එපා. සබ්බේ සංඛාරා දුක්ඛා හැම තැනම තියෙන්නේ දුක හැම තැනම තියෙන්නේ නැවත නැවත විඳවීමේ පැවැත්මක් ඒ එහෙනම් මේ පැවැත්මෙන් නිදහස් වෙන්න උත්පත්තිය නවත්තන්න අද ඉඳලා අපි හැමෝම අඟුලිමාල වෙමු අද ඉඳලා අපි හැමෝම දාරුකීරිය වෙමු මේ මොහොතේම හැම දෙයක්ම අත්හැරලා නිරෝධ වෙන ඒ දක්ෂකම අපි තුල නිර්මාණය කරගනිමු හැම අඩුවක්ම පිළි අරගෙන හැම දෙයක්ම නියතමානිව තේරුම් අරගෙන අවංකව පිළි අරගෙන හදාගන්න ඒ නියතමානි අවංක දාරුකීරිය ඒ අඟුලිමාල බවට පත් වෙලා මේ කියන දුර්වලකම් નિවර්දි කරගනිමු. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සැඟවුණු द्वේෂයත් සැඟවුණු කෙලෙස් ටිකක් දැන් අපි තේරුම් ගත්තා. ඒ හැම කෙලෙස්යක්ම හැම द्वේෂයක්ම අපි තුල තියෙනවා. ඒ පටිගය අපි තුල තියෙනවා. ඒකනේ සිල්වත් වූ දුස්සීලයන්ට බයින්නේ. ඒක නේද? ඒ හොඳ පිළිවෙල රකින්න අය පිළිවෙත් නොකන අයට බනින්නේ. භාවනා කරන අය භාවනා නොකරන අයට බයින් බයින්නේ. ජාත රූප රකින්න අය ජාත රූප රකින්න නැති අයට බයින්නේ. විකාලේ රකින්න අය විකාලේ රකින්න නැති අයට බයින්නේ. ඒ හැම දෙය තුලම පටිගයක් නෙමෙයිද තියෙන්නේ. වඩන්නේ. ඒ පටිගය තුල ද්වේෂයක් නෙමෙයිද වඩන්නේ. එහෙනම් මේ හය විකාලේ රැකලා, ජාත රූප රැකලා, සිල් රැකලා, ಗುಣධර්ම වඩලා මේ කට්ටිය වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නෙමෙයි, අනාර්ය අෂ්ටාංගික මාර්ගයක්. ඇයි අනිත් අය හෙලා දැකලා, නිඳා කරලා, අපහාස කරලා ඒ කට්ටිය දුස්සීලයි කියලා බැන බැන ගමන් කර කර කොහොමද මේ කට්ටිය තුල ආර්ය එකක් වැඩෙන්නේ? හැම තැනම වැඩෙන්නේ අනාර්ය. ඒ නිසා තමයි මෙච්චර ජාත රූප රැකලා, මෙච්චර සිල් රැකලා, මෙච්චර ඒ විකාල කාලේ රැකලා මේ තරම් ಗುಣ වඩලා හැම දෙපොහෙටම ඒගොල්ල අවද්දසලා ඒ පාතිමොක්ෂ සීලය දේශනා කරලා ඒගොල්ල පිරිසිදු වෙලා ඇයි මාර්ගඵලවල නැත්තේ ඇයි මේගොල්ල රාත් නැත්තේ ඒ රාත් නැත්තේ වඩන්නේ රාත් නෙමෙයි හිපදෙන්න දේවල් Taman ජාත රූප රකින්න නිසා සල්ලි අල්ලන කට්ටියට රෑදවල් දෙකේම බයිනවා එලා දකිනවා ඒ කට්ටියත් එක්ක දානේ වළඳලා එක දවසක්වත් ඉන්න බෑ ඇයි දුස්සීලියෝ කියලා එතන ඒ වාලයට නවතින්නවත් කැමති නෑ නෙළුම් මල් කොච්චර මඩේ ඉපදුනත් මඩේ පිපුණත් ඒ නෙළුම් මලේ පුංචි මඩ රොඩක්වත් නැති නිසා ඒ කැලලක්වත් නැති නිසා ඒක මොනතරම් පිරිසිදුරින්ද දක්ෂද විඥානයක් නැති නෙළුම් වලට මෙච්චර දක්ෂ නම් විඥානයක් තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරෙන අපි කොච්චර දක්ෂ වෙන්නට ඕනේද ඒ දුස්සීල අය ළඟ සිල් රකින්න නැති අයත් එක්ක ඒගොල්ලන්ගේ පාත්‍රයෙන් දානේ වළඳලා නෙළුම් මල වාගේ ඉන්න අපි දක්ෂ වෙන්න එපාය. අපේ සීලය අපි ළඟ නම් තියෙන්නේ. ඇයි අපි පන්සල් වලට බයින්නේ? ඇයි දුස්සීලයන්ට බයින්නේ? ඇයි ආරණ්‍ය වලට බයින්නේ? ඇයි එකතු කරන අයට බයින්නේ? සම්මාදාන් කරන අයට නිନ୍ଦා අපහාස කරන්නේ? එහෙම කරන්න අපට අයිතියක් නැහැ. ශාසනයේ ඒ සියලුම අයිතිය තින්නේ තථාගතයන් වහන්සේට. එහෙනම් මාගේ ශ්‍රාවකයෝ එකතු වෙනවා නම් අම්මගේ ශ්‍රාවකයෝ එකතු කරනවා නම් නැත්නම් මාගේ ශ්‍රාවකයෝ රැට කනවනම් මාගේ ශ්‍රාවකයෝ සිල් රකින් නැත්නම් මාගේ ශ්‍රාවකයෝ පෝය කරන්නේ නැත්නම් ඒ හැම දෙයකම නිඳා කරන්න අපාස කරන්න විනය පවනවන්න අවසරය තියෙන්නේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ අයිතිකාර අපගේ ගෞතම භාග්‍යතුන් වහන්සේට පමණයි හේතුව ශාසනයේ අයිතිකාරයට විතරයි ඒ හැම දෙයක්ම එලා දකින්න විනය දාන්න අවසරය තියෙන්නේ අපි කවුද ඒවට විනය දාන්න අපි බුද්ධත්වයට පත් වුණා වාගේ මානසිකත්වයට ඇවිල්ලා නේද අපි බුදු වුණා වාගේ ඒ උම්මත්තක මානසිකත්වයට ඇවිල්ලා මම බුදු වෙලා කියලා හිතාගෙන මම ශාසනය අදන්න යනවා ශාසනය නිවැරදි කරන්න යනවා හැමෝම එලා දකිනවා අනුත් අයට දොස් කියනවා නිඳා කරනවා රකපල්ලා සිල් කියලා කියනවා දේශනා කරපල්ලා පෝය කියලා බයිනවා මේ හැම තැනම මම දැන් බුද්ධත්වයටපත් වෙලා වාගේ තැනක් නෙමෙයි දැවිල්ලා තියෙන්නේ මම සෝවාන් වෙලා නැත්තම් මම රාහත් වෙලා නැත්තම් බුදු ආඳුරන්ගේ වගකීම් දරන්න මට තියෙන අයිතිය මොකද්ද බුදු බුදුහාඳුරන්ගේ දේවල් කරන්න මට අවසර දුන්නේ කවුද? එහෙනම් ශාසනය හදපු බුදුහාඳුරන්ගේ වගකීම සර්වඥ ධාතුන් වහන්සේ උන්වහන්සේගේ පාරමිතාව ඒ ප්‍රශ්නේ විසඳයි අපට තියෙන අඩුපාඩු හදාගෙන රාත්‍තලා පිරිණිවන් පාන්න. එහෙනම් අදින් පස්සේ අපි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් නොවි සිටිමු. අපි බුද්ධත්වයටපත් නොවි සිටිමු. බුදුහාඳුරන්ගේ ශාසනය අපි හදන්න යන්න ඒ දුර්වලකමෙන් අපි නිවැරදි වෙමු. ඒ ඉඳ අද ඉඳලා අපි ශාසනය හදන්න යන්නේ අද ඉඳලා බුදුහාඳුරෝ වාගේ මිනිස්සු හදන්න යන්නේ අද ඉඳලා ශාසනයේ විනය හදන්න යන්නේ මිනිසුන්ගේ නිවැරදිකම වෙනුවෙන් අපි පෙළපාලියන්නේ අපට කිසිම අයිතියක් නැහැ. භාග්‍යතුන් වහන්සේට තියෙන වගකීම අපට ඉෂ්ට කරන්න බුද්ධත්වයට තියෙන වගකීම් දරන්න අපට කිසිම අයිතියක් නැහැ. අපට තියෙන එකම අයිතිය තමයි ධර්මයේ නිවැරදි නම් කමඨාන නිවැරදි නම් අඩුපාඩු ටික අදාගත්තා. රාත් වෙලා පිරිනිවන් පෑවා. ශාසනයට සාදු කිව්වා. එහෙනම් තමන් කවුද? තමන් ඉන්නේ කොතනද? තමන්ගේ වගකීම මොකද්ද? තමන්ගේ සීමාව මොකද්ද? මේකවත් අඳුම තරමෙන් අපිට තේරෙන්නේ නැත්නම් මම බුදුහාඳුරන්ගේ වගකීම් ටික දරන්න යනවා නම් බුදුහාඳුරන්ගේ යුතුයකම් ටික කරන්න යනවා නම් බුදුහාඳුර කරන දේවල් මම කරන්න යනවා නම් මට වඩා උම්මත් එකෙක් මේ ලෝකේ නැහැ. හේතුව ඒක බුද්ධ විෂයක්. ඒක ශාසනයේ අයිතිකාරයාගේ රාජකාරියක්. බුදුහාඳුරෝ බලාගන්නේ ශාසනයේ ප්‍රශ්න. බුදුහාඳුරෝ බලාගන්නේ ශාසනයේ විනය. අද ඉඳලා නිසා ශාසනයේ කාසාව කණ්ඩක වෙනකන් අවශ්‍ය විනය ටික දේශනා කරලා ඉවරයි. කාසාව කණ්ඩක වෙනකම්ම ශාසනයට අවශ්‍ය ධර්මයේ දේශනා කරලා ඉවරයි. බුදුආන්දරෝ සම්ඥාන්‍යතා ඥාණයෙන් දැකලා අවශ්‍ය හැමදේම දේශනා කරලා යුතුයකම් වාක්‍යම් හරියට කළා නම් අපි කවුද තවත් විනය දේශනා කරන්න? අපි කවුද ශාසනය નિවරදි කරන්න? අපි කවුද ශාසනයේ දේවල් අදන්න? මේක විනාශ වෙනවා විනාශ වෙනවාමයි. ඒක નિවරදි කරන්න අපට බෑ. ඒකට අපිට උද්ඝෝෂණය කරාට වැඩක් නැහැ. කාසාව කණ්ඩක වෙනකම් මේක විනාශ වෙනවා කියන එක ඒක කර්මානුරූපීව තීරණය වෙච්ච එකක්. ඒකට යන්න අරිමු. අපේ අඩුපාඩු හදාගෙන අපි නිවන් දකිමු. අපි පිරිනිවන් පාන වැඩේ අදාගන්න නැතුව ශාසනය රැකගන්න එක බුදුහාමුදුරන්ටත් බැරි නම් අපි කවුද කරන්න? මෙන්න මේ වගේ උම්මත්තක ස්වභාවයන් අපිට තියෙනවා මේ වගේ දුර්වලකම් තියෙනවා ඒවා හදාගෙන නිවැරදි වෙමු. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදි වඩමු. ඒක තුලින් මෝහයක් වැඩෙන්නේ නැතුව ඒක තුලින් ලෝභයක් වැඩෙන්නේ නැතුව, ඒක තුලින් ද්වේෂයක් වැඩෙන්නේ නැතුව, ඒක තුලින් පටිගයක් වැඩිලා, ඒක තුලින් වෛරයක් ඇති නොවන විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය පිරිසිදු නිර්වාණ ධර්මය, ඒ පිරිසිදුකම ආරක්ෂා කරන්නට ඕනේ. ඒ පිරිසිදු නිර්මල ධර්මය වඩන්න අපි දක්ෂ වෙන්නට ඕනේ, අවංක වෙන්නට ඕනේ. අදින් පස්සේ අපි හැමෝම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව වඩමු. කිසිම පටිගයක් අපට අවශ්‍ය නැහැ. කාගේවත් දුස්සීලිය අපට අවශ්‍ය නැහැ. කාගේවත් දුර්වලකම අපට අවශ්‍ය අවශ්‍ය නැහැ. කාගේවත් ප්‍රශ්නයක් අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව අනුන්ගේ නඩු වලට නඩු කියන පෙරක දෝරුව නෙමෙයි අපේ. මෙන්න මේ දුර්වලකම් નિවර්දි කරගනිමු. નિවර්දි ආර්ය අෂ්ටායික මාර්ගයේ වඩලා අපේ මිනිසත් භවයේ තියෙන සියලුම අඩුපාඩුකම් දුර්වලකම් નિවර්දි කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන්නට මේ කමඨාන මේ කමඨාන තුලින් ලබාගත්තා වූ අවවාදී අනුශාසනාව දැනුම ප්‍රඥාව අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවන් පිරිණිවීම පිණිස ඒකාන්ත වශයෙන්ම අපි අමෝගම පිරිණිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි